බෝධි වන්දනා ගාථා මේ ගාථා කටපාඩම් කරගෙන ඒවායේ තේරුමද සලකා වන්දනා කරන්න. මේ ගාථාවලින් වන්දනා කිරීම රෝග, ග්‍රහාපල හා වෙනත් උවදුරු දුරු වීමටද, දියුණුවටද, යස ඉසුරු ලැබීමටද යහපතකි. යස්ස මූලේ මහා සත් තු ජිත්වා මාරං මහබලං පත්තු සම්පඤ්ඤුතං සෙට්ඨං වන්දේ තං බෝධි මුත්තමං තේරුම යම් බෝධි මූලයකදී මහා බෝධිසත්වයන් වහන්සේ මහත් බල ඇති මාරයා පරදවා සියල්ල දත් බුදු බවට පැමිණිසේක්ද උත්තම වූ ඒ බෝධීන් වහන්සේට වඳිමි. යස්ස මූලේ නිසීදිත්වා සත්තාහං ලෝකනායකෝ විමුක්ති සුඛ සංවේදී වන්දේ තං බෝධිමුත්තමං තේරුම ලෝකනායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක මුල වැඩ සිට සතියක් මුළුල්ලෙහි විමුක්ති සුවය වින්දේද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි විමුක්ති සුවය යනු කෙලසුන් කෙරෙන් මිදීමේ සසර දුක්ඛයෙන් මිදීමේ සුවයයි උන්වහන්සේ කෙල ලක්ෂ ගණනක් සමාපත්තීන්ට සමවදිමින් ඒ සුවය වින්දසේක. යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූජිතං නර දේවේහි වන්දේ තං බෝධි මුත්තමං තේරුම බුදුරජාණන් වහන්සේ සතියක් මුළුල්ලෙහි යම් බෝරුකකට තමන් වහන්සේගේ නේත්‍රයෙන් පූජා කළසේක්ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි ආයුම් ආරෝගතං වන්නං යසං කිත්තිං දනම් බලං වඩ්ඩෙන් තං පූජයන්තානං වන්දේ තං බෝධිමුත්තමං තේරුම පුදන්න උන්ට ආයුෂ නිරෝගී බව ශරීර වර්ණය යසස කීර්තිය ධනය බලය යන මේවා වර්ධනය කරන්නා වූ උත්තම බෝධීන් වහන්සේට වඳිමි දුක්ඛං රෝගං භයං වේරං සෝකං ජානින් උපද්දවං හරන්තං පූජයන්තානං වන්දේ තං බෝධිමුත්තමං තේරුම පූජා කරන්නන් හට දුකය රෝගයය බියය වෛරයය, ශෝකයය, පිරිහීමය, උපද්‍රවයය යන මේවා දුරු කරන්නා වූ උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි නරදේවේහි සාදරං වන්දිතං පූජිතං සෙට්ටං වන්දේ තං බෝධිපාදපං තේරුම පින් කැමැති නුවණැති දෙවි මිනිසුන් විසින් පුදන්නා වූ වඳින්නා වූ ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි සබ්බ කාම දදෝ බෝධි සබ්බ දුක්ඛ විනාශකෝ වන්දතෝ දේතු මේ සම්තිං බෝධි රාජ නමත්තුතේ තේරුම සියලු කැමැති ද දෙන්නා වූ සියලු දුක් නසන්නා වූ බෝධීන් වහන්සේ වඳින්නා වූ මාහට ශාන්තිය ගෙන දේවා බෝධිරාජානන් වහන්ස නුඹ වහන්සේට নমස්කාර වේවා පැරණි බෝධි වන්දනා ගාථා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං තේරුම යම් බෝධි මූලයක වැඩ වුණා වූ ශාස්ත්‍රූන් වහන්සේ සියලු සතුරන් දිනෝසේක්ද උතුම් වූ සියල්ල දන්නා පුද්ගලයා බවට පැමිණිසේක්ද ඒ බෝධීන් වහන්සේ වඳිමි. ඉන්ද නීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාදතං අග්ගබෝධී නාමවාම දේවරුක්ඛ වන්නිතං තං විශාල බෝධිපාද පං නමාමි සබ්බදා තේරුම ඉදු නිල් මිනිවැනි පත්වලින්ද සුදු පැහැති කඳින්ද බබලන්නා වූ ශාස්ත්‍රූන් වහන්සේ විසින් net පියුම් වලින් පුදන ලද්දා වූද අග්‍ර මිහිරගෙන දෙන්නා වූද අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙවරුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි බෝධීන් වහන්සේට මල් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින් උත්තම සම්්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයන් වහන්සේට මේ මලින් සාදරයෙන් පුදමි. බෝධීන් වහන්සේට පහන් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේතේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින් සම්්‍යක් සම්බෝධියට පැමිණෙනු පිණිස සේවනය කළා වූ බෝධි රාජයන් වහන්සේට මේ පහණින් සාදරයෙන් පුදමි බෝධීන් වහන්සේට සුවඳ දුම් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දූපේනේ තේන සාදරං තේරුම ධර්ම රාජයන් වහන්සේ විසින් සම්්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සෙව්නාලද බෝධිරාජාණන් වහන්සේට මේ දූපය සාදරයෙන් පුදමි. බෝධීන් වහන්සේට පෑන් පිදීම සේවිතං ධම්ම රාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝ धीराजानं උදකේනේතේන සාදරං තේරුම ධර්මරාජයන් වහන්සේ විසින් සම්්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධිරාජයන් වහන්සේට මේ පැන් සාදරයෙන් පුදමි. ස්තුති පූජාව හා ශාන්ති කර්මය බෝධීන් වහන්සේට වන්දනා පූජා කොට තමාට සෙත් පිනිස බෝධි මූලයේදී මේ ගාථා කියනු මේ ගාථා සජ්ජායනා කිරීම අපල දුරු වීමට රෝග සුව වීමට හා තමාට ඇති වෙනත් බාහිර කරදර දුරු වීමට හා දියුණුවටත් හොඳය මහාදයෝ මහා සත් ඇත වූ බෝධි මූලේ නිසීදිය පංචමාරේ පරාජිත්වා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වච්චේන සොතිමේ හෝතු සබ්බදා ජයෝ හි බුද්දස්ස සිරීමතෝ අයං මාරස්ස ච පාපි මතෝ පරාජයෝ උක්කෝසයුම් බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදානාග ගනා මහේසිනෝ ඒතේන සච්චේන සුවත් मुक्ति होतु जयो हि बुद्धस्य सुबोधिमूले मारस्य च पापि मतो पराजयो උග්ගෝසයුම් බෝධි මණ්ඩේ පමෝදිතා සුපන්න සංගාපි ජයම් මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු ජයෝ හි බුද්දස්ස සිරීමතෝ අයං මාරස්ස ච පාපී මතෝ පරාජයෝ උග්ගෝසයුම් දේව ගනා පමෝදිතා ජයං තදා දේව ගනා මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු ජයෝ හි බුද්දස්ස සිරීමතෝ අයං මාරස්ස ච පාපි මතෝ පරාජයෝ උක්කෝසයුම් බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදා බ්‍රහ්ම ගණා පිතා දිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ගාථාවලින් ශාන්තියක් ලැබිය හැකි වන්නේ ඒ වායේ තේරුමක් දැන කියන අයටය. එබැවින් ඒ ගාථාවල තේරුමත් තරමකටවත් දත යුතුය. ඒ ගාථාවල තේරුම පිළිවෙලින් මෙසේය. මහත් වූ දයාව ඇත්තා වූ මහා සත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩහිඳ පස්මරුන් පරදවා උතුම් සම්බෝධියට බුද්ධත්වයට පැමිණිසේක. ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් මාහට සැප වේවා. ශ්‍රීමත් වූ බුදුරජාණන් වහන්සේට ජය වූයේය. පාපී වූ මාරයා හට පරාජය අත් වූයේය. මේ බෝමැඩ රැස් වූ නාග සමූහයෝ සතුටු වූාහු බුදුරජාණන් වහන්සේ ජය ഘോഷාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. ශ්‍රීමත් වූ මේ බුදුන් වහන්සේට ජය වූයේය. පවිතු මාරයා පෙරදුනේය. මිසේ සතුටටපත් දේව සමූහයෝද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජය ഘോഷාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේය. පවිට මාරයා පෙරදුනේය. මෙසේ සතුටටපත් දේව සමූහයෝද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජය ഘോഷාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේය. පාපී මාරයා පරාජය වූයේය. මෙසේ එදා බෝ මැඩදී සතුටු වූ බ්‍රහ්ම සමූහයෝ භාග්‍යවතුන් වහන්සේගේ ජය ഘോഷාව කළෝය. ඒ සත්‍ය ආනුභාවයෙන් සැපයක් වේවා. මේ ගාථා පස බෝධි මූලයේදී කියා අන්‍යයන්ට සෙත් කිරීමටද යෝග්‍ය වේ. ආතුරයා ලවා බෝධීන් වහන්සේ වඳවා මල් පහන් ආදී පූජා කරවා බෝධිය සමීපයේ හිඳුවා මේ ගාථා තුන්වරක් හෝ සත්වරක් හෝ කියා සෙත් කරනු. අනුන්ට සෙත් කිරීමේදී පළමුණ ගාථාවේ අන්තිම පදය සුත්තිතේ හෝතු සබ්බදායයි කියනු. අපල ලෙඩ හෝ වෙනත් කරදර ඇතියන්ට මෙයින් බොහෝ ගුණ ලැබෙනු ඇත. රෝගියා බෝධිය වෙත පැමිණීමට නොහැකි තත්වයක සිටීනම් ඔහු වෙනුවට බෝධියට මල් පහන් පුදා සිටිනා තැනට ගොස් ගාථා කියා සෙත් කරනු